එහෙමයි ස්වාමීනස්. තව එක කෙටි ප්‍රශ්නයක් තියෙනවා ස්වාමීනස්. ඒතර මහානායක ස්වාමීන් වහන්සේගේ පටිච්චසමුප්පාද විවරණ ග්‍රන්ථය ඒ අසුරු කරගෙනමයි ස්වාමීනස්. එතකොට ඒ විස්තර කරනවා මරණාසන්න සත්‍යයේ චිත්තසංතානට කර්මය, කරුණ නිමිත්තය, ගති නිමිත්තය යන තුනෙන් එකක් එළඹ සිටින්නේ. එතකොට ස්වාමීන් වහන්ස මගේ ප්‍රශ්නය Um, ගති නිමිත්ත දැන් ගති නිමිත්ත කියලා මහානායක සෝහන්හන්ස විස්තර කරනවා මේ කර්මයේ හේතු කොට මතු උපදින ස්ථානයේ ඇති දෙයකි. ඒ කියන්නේ ස්වාමින් වහන්ස ජනක කර්මය ඒ වෙනකොට um, චිත්තසංතානයේ ඇති වෙලා ඉවරද? ඒ කියන්නේ ඒ තීරණය තීරණය එළඹිලා ඉවර වෙන්න ඕනේ නේද ස්වාමීන් වහන්සේ නැත්නම් කොහොමද ගති නිමිත්තක් ඇති වෙන්නේ? එළඹිලා ඉවරයි කියන්නේ දැන් ඔතන මෙහෙම දෙයක් තියෙනවා. ගති නිමිත්ත පහළ වුණාට පස්සෙත් සමහර වෙනස් වෙච්ච තැන් පිළිබඳව කතා තියෙනවා. උදාහරණයක් හැටියට එක මේ දමිල සෙන්පතියේ බෞද්ධෝ ශ්‍රීපා වන්දනාවට යනකොට දැන් දමිල Hindu නම් Hinduන් බුදුදහමත් එක්ක ගැටුමක් නැහැ නේ පොදු බුදුදහමට විරුද්ධ නැහැනේ මොකද <laughs> විෂ්ණු අවතාරයක් හැටියටනේ බුද්ධ අවතාරය කියලා ඒගොල්ලෝ දකින්නේ. ඉතින් එතකොට දැන් අනිත් බෞද්ධයත් එක්කලා මෙයා ශ්‍රීපාද යනවා. ඉතින් එහෙම සද්ධාාවක් ඇතුව නෙමෙයි. නිකන් චාරිකාවක් හිතේට යනවා. හැබැයි ගිහිල්ලා සිරිපා මළුවට ගිහිල්ලා අනිත් අය වන්ද පුතන ආකාරයෙන් දැක්කන් පස්සේ එයාටත් හැබෑවටම සද්ධාාවක් ඇති වෙනවා. ඊට පස්සේ මෙයා සදහසිතින්ම අර සිරිපා වන්දනා කරනවා. එයාට හොඳ කුසල් සිතක් ඇති වෙනවා. මේ කුසල් සිත ඇති වෙන මොහොතේම එයාට අර සිරිපා මළුවේ කොඩි දාලා තියෙනකොට තද ලම්පාර නිසා කොඩි ළඟ ළඟ ළඟ ළඟ එකට ගැටෙනවානේ. ඒ කියන්නේ කොඩියේ අග වේගෙන් ගැටෙනවා. ඒ ගැටනකොට පටපට ගාලා පුපුරන සද්දයක් එනවා. දැන් අපි කස ගහනකොටනත් එහෙමනේ වේගෙන් කසේ ගැස්සුවෙන් පස්සේ ඒක අඟ කොටස එකට හැප්පෙන හඬනේ අර පටස් ගාලා කුඩ සද්දයක් එන්නේ. ඒතර ඒ වගේ පොඩි බලත් අර අඟ කොටසම එකට හුලම් පාරත් එක්කලා වේගින් ගැටෙනකොට ඒක පටපට ගාලා පුපුරන සද්දයක් එනවා. දැන් මේ හඬ බාහිරින් ඇහෙද්දී තමයි මෙයා මේ කුසල ක්‍රියාව කරන්නේ. දැන් අපේ මනසේ තියෙනවා ওই වගේ සංඥා අරමුණු එකට මොහු වෙන ගතියක්. කුසල් කරනකොට අකුසල් කරනකොට ඕනම දෙයක් කරනකොට බාහිර සටහනුත් ඒකාබද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට මම පෙර දිනකක් කිව්වා දැන් අපිට යම්කිසි සුගන්ධයක් දැනෙනකොට සමහරවිට මුලින් මේ සුවඳ දැනෙච්ච පරිසරය බැවෙනවා. එහෙම නැත්නම් ඒ පරිසරය යට ගියාම අර සුගන්ධය පිළිබඳ සංඥාව මතුවෙනවා. ඊට පස්සේ රසයන් දැනෙනකොට ස්පර්ශයන් දැනෙනකොට මේ එක එක ඉවත් එක්කලා අපේ මනෝභාවයන් බද්ධ වෙලා තියෙනවා. දැන් අරයටත් නොදැනුවත්වම අර සිරිපා වන්දනා කිරීමේ කුසල ක්‍රියාවයි අර කොඩි පුරන පටපට ගන්න සද්දේ එයාගේ මනසේ ඒකාබද්ධව තමයි මේක සටහන්නේ. එයාට ඒක තේරුනේ නැහැ. හැබැයි දැන් මේ සෙන්පතිය මරණාසන්න අවස්ථාවේදී අර කරන ලද අකුසල කර්ම මතක් වෙලා මොහු දැන් නිරයේ උපදින්නට නියමිතයි. දැන් මොහුට ගති නිමිති පහළ වෙනවා. නිරයේ ගිනිදල් පුපුරන පටපට ගාන සද්දේ. හැබැයි පටපට ගාන සද්දේ ඇහෙනකොටම ඔහුට අර සිරිපා මළුවේ වන්දනා කරලා කරපු කුසලය සිහි වෙනවා. එතකොට නිරය පැත්තට හැරිච්ච ඔහුගේ ප්‍රතිසන්දිය සැනකින් වෙනස් වෙලා දෙමු උපදිනවා. එතකොට ඒ නිසා මේ ඒතනත්තාට ගති නිමිති පහළ වෙන්න නම් ඒතනත්තාට මරණාසන්න වශයෙන් කර්මය අවදි වෙන්නට ඕන. හැබැයි ඒ කර්මය අවදි වුනහම ඒකෙන්ම අනිවාර්යෙන් එතන උපදිනවා කියලා නියමයක් නෑ. එතන උපදින්නේ ඒක ග්‍රහණය කරගත්තොත් විතරයි. එන්නතු ඒ අවසාන මොහොතේ ඒක මාරු වෙලා වෙන තාම චුතිසිත ඇතිවන්නේ නැතිනම් මොකද චුතිසිතට චුතිසිත නැදෙන ඊළඟ භවයට බලපාන චුතියට ආසන්නලේ ඇති වෙන ජවන්සිත් නේ. එතකොට ජවන්සිත් වලින් එක එක ආකාරයේ කුසලයක් හෝ අකුසලයක් අරමුණු කළාට පස්සේ ඕනනම් තවම ජවන් තාම මේ චුතිසිත ඇතිවලා නැත්තම් එයාට සංඥා මාරු වෙන්න පුළුවන්. මාරු වෙන්නට අවස්ථා තියෙනවා. දැන් ඒ නිසානේ යම් කිසි කෙනෙක් අපි හිතමු දැන් සමහර භික්ෂුන් වහන්සේලා කය දරා ගන්න බැරි පීඩාවත් එක්කලා ගැලසිඳ ගන්නවා. හැබැයි ගැලසිඳ ගන්න මොහොතේ ඒක කුසල චේතනාවක් වෙන්නට බැහැනේ ප්‍රතික්ෂේප කිරීමනේ. නමුත් ඒත් එක්කලාම ජීවිතක්ෂයටපත් වෙන්න කලින් සාංශාරිකව පුහුණු කරපු විදර්ශනාව වේදනානුපස්සනාව වතු කරගෙන අරහත්ත්වයටපත් වෙනවා පිළිපම්පා. එතකොට ඒ වගේ ඒ ආසන්නයේ දැන් ඊළඟ මේ ගති නිමිති පහළ වෙන්න නම් මේ කර්මය ජනිත වෙලා තියෙන්න ඕන. මොකද දැන් ගති නිමිති කියලා කියන්නේ අනිවාර්යයෙන්ම අපි එතන උපදින්න ඕන කියන එකක් නෙමෙයි. අපිට අර කර්මයට අනුකූල වූ සංඥා සටහන් පෙනෙන්නට ගන්නවා, දැනෙන්නට ගන්නවා කියන එකයි ඒකේ තේරුම. දැන් අපිට කර්ම නිමිති පහළ වෙන්නේත් එහෙම දැන් කර්ම නිමිති පහළ වුණාම ඒ කර්මයෙන්ම අපි ඊළඟ භවයේ ප්‍රතිසන්දිය ගන්නවා කියලා නියමයක් නැහැ. කර්ම නිමිති පහළ වෙනවා ඒක ගන්නත් පුළුවන් වෙන කර්ම නිමිත්තකට මාරු වෙන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්ස බොහොම පිං ස්වාමීන් වහන්ස අවසරයි